කරගෙන තියෙන්නේ. ඒ විදිහට අනුග්‍රහ කළ හැකි කළ යුතු ආකාර පහක් සර්වචනංශය සඳහන් කරලා තියෙනවා. ශීලානුගහිතෝ හෝති සුතානුගහිතෝ හෝති සාකච්ඡානුගහිතෝ හෝති සමත අනුගහිතෝ හෝති විපස්සනා අනුගහිතෝ හෝති කියලා. අංග සම්පූර්ණ වෙච්ච නැති අපි බලාපොරොත්තු වෙන ඒ සාන්ද සුන්දර සත්‍ය ලබා ගැනීමට එකිනා ශක්ති ප්‍රමාණයෙන් සීලානුගාහිතයක් කරන්න ඕන. Taman හිතයට වැඩිය අදි සීලයකට අදිෂ්ඨාන කරලා නැත්නම් සීලය පිළිබඳව අලුත් වැඩියාවක් කරගෙන ඒක නිතර අදිෂ්ඨාන කරගන්න ඕනේ මම මේ ළඟා කරගන්න අවශ්‍ය තත්ත්වේ ළඟා කරගන්න ඕනේ කරන්න නම් ඕනේ නම් සීලය පිළිබඳ නැවත සලකා බලන්න ඕනේ. ඒකට අපි කියනවා සීල අනුග්‍රහිතය කියලා. දෙක තමයි සුත අනුග්‍රහිතය නිතරම තේරුම් අරගන්න ඕනේ නූපන් සම්මා දිට්ඨිය ඉපදීමට නම් අරතෝ ഘോഷය අවශ්‍යයි. දන්න ඒ නියම සම්මා දිට්ඨිය දාන්න එහෙම නැත්නම් යෝනිසමස්කාරය දාන්න කෙනෙක්ගේ කියන කියුම් බසවට අමුකල් දෙන්නවා. ඉතින් අපි සර්වචත්තනාංශයේ ගෝලිය. අපි නිසා නිතරම ඒ සර්වච දේශිත සද්ධර්මයට හැකි ශක්ති ප්‍රමාණයෙන් අමුකම් දෙනවා. විශේෂයෙන්ම ඒ වගේ භාවනාවකට මුළු දීලා ගත කරනකොට ඒ සීලයක ඉඳගෙන මේ ධර්මයට කණ යොමු කිරීම සත්‍යකත්වා අට්ටිකත්වා සම්බන්ධේතසෝ සමන්නා හරිත්වා කියන විදිහට හොඳටම අර්ථය තේරුම් ගනිමින් ඒක සාහුදුහාමෝ කියපු දේ ඇලපිල්ලක් ඉස්පිල්ලක් නැතුවම තේරුම් ගන්න ඕනෑ කියලා ඉතලා සම්පංචේතසෝ සමන්නාහිත්වා හිත නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව අන්‍ය විහිිත දෙන්නේ නැතුව මුළු හදින්ම මුළු හිතින්ම සෝතං ඕසහිත්වා කන වෙනසෙන් වලට ආන දෙන්නේ නැතුව කන නමාගෙන හිත යොමාගෙන අහන ඇහිල්ලට අපි කියනවා සුතානුගයිතය කියලා. ඒ කියන්නේ මේ පැය මේ දවසේ මේ පළවෙනි දවසේ මේ පැය ගන්න හදාගන්න මේ සුතානුගයිතේ පිනිෂේ අපිට අමතරව සාකච්ඡානුග්‍රහිතයක් කරනවා. අපි ඒකට මේ භාවනා වැඩමුළු වල කමඨාන් සුද්ධ කිරිලා කියලා වචනේ තමයි අපි ඒක මතක් කරන්නේ. බණ භාවනා කරන අතර වාරේ තම තමන් අත්දකින්න දේවල් දුෂ්කරතාවයන් සාකච්ඡා මාර්ගයෙන් සුද්ධපයිත කර ගන්න. ඒවා දුරුවන් කර ගන්න. ඒක ඉස්සරදම පැවතිච්ච චාරිත්‍රයක්. ඉතින් අපි ඒක දවසක් කර දවසක් කමඨාන් සුද්ධ කිරීමකට අපි යොදලා තියෙනවා. ඒ තුන සම්පූර්ණවට පස්සේ අපි ශක්ති ප්‍රමාණය සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් මානසිකාරයකට හිත යොදනවා. එහෙම නැත්නම් භාවනා කරනවා සතිය වඩනවා. ඉතින් මේ අනුග්‍රහිත පහ සම්බන්ධයෙන් මේ පැය අපි ගත කරන්නේ කලින් කිව්වා වාගේ සුතානුග්‍රහිත පිළිසක්. ඉතින් සුතානුග්‍රහිත පිළිස අපි මුකක් වෙලාවට කුමාරශාකාරී සරුවචන් වහන්සේ විසින්ම දේශනා කරන ලද දෙයක් ඉදිරිපත් කරගත්තාම පටලැවෙන්න තියෙන අවස්ථා අඩුයි. මට මෙහෙම හිතෙනවා, අරයා මෙහෙම කියලා තියෙනවා, මෙයා මෙහෙම කියලා තියෙනවා කියලා. අපි මේ භාවනා කරන හිත් එක එක මත මතාන්තර වලට ඊවිසුරාගෙන නරකයි. ඒ ශක්ති ප්‍රමාණය සර්වචනාසේ දේශනා කරපු දේවල් වල ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසාන කල්යාණ කියනකොට ඉස්තලාම අහන කොටත් හරීම මංගලයි. භද්‍රයි, කල්යාණයි. ඒක කරගෙන කරගෙන යනකොට සරෝජනසික වචන ඇහෙනකොට භද්‍රයි, මංගලයි, කල්යාණයි. අවසාන වශයෙන් තමන්ම තමන්ගේම ශක්තියකින් මාර්ග ඥානයක් ඵල ඥානයක් සාක්ෂාත් කරනකොට ඒක තමන්ගෙම ඇතුළෙන්ම එන ඥානයකින් වෙන්න ඇති. නැත්නම් ඉන්ද්‍රිය ධර්ම වල ශක්තියකින් වෙන්න ඇති. එහෙම නැත්නම් බොජ්ජංග වලින් වෙන්න තියෙන්නේ කෙරෙන්නේ. නමුත් එතකොට සරුවචනාංශ කියපු දේවල් වලට පුදුම ගෞරවයක් ඇති වෙනවා. එතකොටත් ඒක බද්දයි මංගල කල්යනා. ඉතින් අන්න ඒ වාගේ කල්පනා කරලා මම මේ වැඩමුළුව සඳහා ဒုတိ ය ගේලඤ්ඤ සූත්‍රය කියලා සූත්‍රයක් තෝරගත්තා. සමහර අතෝ ඒ වගේ භාවනා වැඩමුළු කරනකොට මට නාම යෝජනා කරලා වල තියෙන අපි මේ ආස්වාල් සූත්‍රය සාකච්ඡා කරමු කියලා. ඉතින් මේකේම ඇත්තටම නාම යෝජනා වුණෙත් නෑ මට අහන්න වෙලාවක් වුණෙත් නෑ. ඒක නිසා මමයි Eh, නැත්නම් මගේ මන අපටයි මේ ဒ ුතිය ගේලඤ්ඤ සූත්‍රය eh, ඉදිරියෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොටම මම කියන්න කැමති අපි මේ ගත කරන දවස් ටිකේ හැම ධර්ම දේශනාවක්ම මේ ဒ ුතිය ගේලඤ්ඤ සූත්‍රයට අනුවයි ගොනු වෙන්නේ, ගෙතිලා එන්නේ. මේ සූත්‍රය සර්වචන් වහන්සේ විසින් දේශනා කරලද සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන එක. අපේ බුද්ධ ජානක පොත්වල සංයුත්ත නිකාය හතරවෙනි පොතේ 400 ගණන් වල පිටුවක සඳහන් වෙනවා. විස්තර වශයෙන් කියනවනම් මේක සලායතන යටතේ වේදනාව පිළිබඳව විඳීම් ශේස්ත්‍රය සම්බන්ධයෙන් විශේෂණය වෙච්ච සූත්‍රයක්. මේ සූත්‍රයේ සම්ප්‍රදාන කුල ආරම්භය නැත්නම් නිදාණය නැත්නම් පසුබිම සාකච්ඡා කරනවා නම් අපි දන්නා සූත්‍ර පිටකයේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මොන්නම ගැඹුරු කාරණාවක් විස්තර කරන්නේ නැහැ පසුබිමට සාපේක්ෂ නොවි. එනිසා වෙලාවෙම නිදාණය මතක් කරගන්න. හැම වෙලාවෙම ආරම්භයේ පටන් ගන්න. පසුබිම පෙන්ලා දෙනවා. මේකෙත් පෙන්වන්නේ තේන කෝපන සමයේන භගවා වේශාලියන් විහෙරති මහා වනේ කූටාගාර ශාලාය. දැන් උනත් වේශාලය විශාල පුරේට ගියොත් වේශාලයට ගියොත් ඒ කුටාගාර ශාලාව තිබිච්ච තැන මහා වනේ ගොඩනැගිල්ලක් හදලා පේන්න තියෙනවා. දැන් යන අද යන දඹදිව වන්දනා කාලයට පවා. ඉතින් මේකත් තුකක් සූත්‍රවලට සර්වචනාංශයට නිදාන වෙච්ච ස්ථානයක්. ඒ ඉන්න වෙලාවේදී සර්වචනාංශය හැන්දවරුවේ තමන්ගේ පරියන්කේ නැගිටලා ගිලන්හලට වඩිනවා. ඊළඟට වැඩලා ඒ ගිලන්කලේ පණවල දාසනේ වාඩි වෙලා භික්ෂුන් වහන්සේලාට ඒ කියන්නේ හුඟක් වෙලාවට මට පේනවා හිතෙනවා මෙතෙන්ට ගිලන් වලට ආපු ගිලන් භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේම උපස්ථායක භික්ෂුන් වහන්සේලාටත් ඒ වගේ මේ ධර්ම අභිලාෂයෙන් ඉතින් පැමිණිච්ච අනෙකුත් සීළු පිරිසටත් ආමන්ත්‍රණය කරනවා ඒකල තමයි මම අර දේශනාවට මුල් කරපු නැත්නම් දේශන ආරම්භයේදී උද්දෘත කරපු ඒ pāli පාඨය ਸਰවචනාංශගේ ශ්‍රී මුකේ නිකුත් වෙන්නේ ਸਰවචනාංශයේ පිරිසට මතක් කරලා කියනවා සතෝ භික්කවේ භික්ඛු සම්පජාන මානෙනි සතියෙන් සම්පජඤ්ඤේ යුක්තව කාලං ආගමෙයාත එන එන චිත්තක්ෂණය සතියෙන් සම්පජඤ්ඤේ වීම සඳහා අපේක්ෂා කරන්නයි කියන. නැත්නම් ඒකට සලසුම් කරන්නයි කියලා. අදිෂ්ඨාන කරන්නයි කියලා. සතෝ බික්ක වේබික්කෝ සම්පජානෝ කාලං ආගමෙයාත අයං වෝ අම්හා කර්මනුශාසනි මෙය මගෙන් තොපට කෙරෙන අනුශාසනාවයි. ඒ කියන්නේ ਸਰවචනාසිකේ මේ මුළු ත්‍රිපිටකයේ පින්ඩාර්ථයක් විතර පෙන්ලා දෙන්නේ මහණෙනි තොප තෝබලා සතියෙන් සම්පජාඤ්ඤයෙන් මට මේ කාලයට මුණ දෙන්න ලැබේවා. එනේන චිත්තක්ෂණයට මට මුණ දෙන්න ලැබේවා කියන මේ අපේක්ෂාව තමයි මේ අදිෂ්ඨානේ තමයි ඉස්සරහින් තියාගන්න ඒක තමයි බුදු කෙනෙක් Taman වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් පැවිදි වෙලා නෑ පිසක් අතහැරලා වස්තු පිටසක් අතහැරලා ඉදිරියට ආවෝ ශිෂ්‍යයාට දෙන දෑවැද්ද අයං අම්මාකං අයං වෝ අම්මාකං අනුශාසනි මේ තොපට මගින් ලැබෙන අනුශාසනාවයි හරියට පිය කෙනෙක් Tamanගේ දරුවන්ට මෙන්න මේ බූදලේ බෙදාගෙන සතුටින් ජීවත් වෙනවා කියලා බුදල් බෙදලා දෙන වෙලාව වගේ සර්වචන්ස කියනවා සතෝ භික්කවේ සම්පජානෝ කාලං ආගමියාත. ඉතින් මේක මේ වගේ වැඩමුළුවකට මම හිතනවා අපට ඇති වෙන්න මාතෘකා සපයයි කියලා මේ වගේ කාරණාවක්. ඉතින් මේ සතෝ සම්පජානෝ සතියෙන් සම්පජාන්යෙන් යුක්තව කියන මේ වචන දෙක තමයි අපි එතකොට මේ වැඩමුළුවට අපි ඉස්සරහින් තියාගන්නේ මම කලින් කියපු විදිහට මේ සතිය සම්පජාඤ්ඤය කියන මේ චෛතසික දෙක වේදනා චෛතසිකයත් එක්ක තමයි අන්තිමට මේ جوړු වෙන්නේ. මුලදී ඒකට පසුබිම සකස් කරනවා. එහෙම නැත්නම් සර්වචනංශේ පංචස්කන්ධයෙන් වේදනා ස්කන්ධයට විශේෂණය කරලා මේ සූත්‍රය ගොතාගෙන යනකොට ඒ වේදනාව අවබෝධ කිරීම සඳහා රූප ධර්මය නාම ධර්මයක් වෙන වේදනාව අවබෝධ කිරීම සඳහා සති සම්පජාඤ්ඤය සාමාන්‍ය කෙනෙකුට තැන ඉඳලා වඩන හැටි මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒක නිසා අර විදියට උද්දේශ වශයෙන් නැත්නම් මාත්‍රිකා වශයෙන් සතෝ භික්ඛවේ සම්පජානෝ කාලං ආගමී යාත කියලා මාත්‍රිකාව ලියලා පටුන ලියලා ඒ පරිච්ඡේදයට ආවට පස්සේ සර්වචනාංශ විස්තර කරනවා මොකද්ද මෙතන මේ සතියෙන් සම්පජාඤ්ඤයෙන් කියන එකෙන් අදහස් කරේ කියලා. ඒකට කියනවා නිද්දේශය කියලා. ඉතල උද්දේශය ප්‍රකාශ කරලා මාතෘකා ප්‍රකාශ කරලා සර්වචනාංශ ඒකටම අට කතාවක් දෙනවා නිද්දේශයක් දෙනවා. ඉතින් මේ නිද්දේශය සඳහන් වෙන්නේ කතංච බික්කවේ බික්කු සතෝ හෝති. මහණෙනි කොහොමද මේ බුදු ආමඳුරන්ගේ බණ අහපු උපදේශය අනුශාසනාව ගත්ත මේ භික්ෂුව සතිමත් වෙන්නේ කොහොමද? දැන් සර්වචනචෝය ප්‍රශ්නේ ආන්නේ. එතකොට ඒ කිලංගලේ හිටපු අනික් භික්ෂුන් වහන්සේලා උත්තර දෙන්නේ නැහැ. මානෙනි සතියෙන් ඉන්නේ කොහොමද කියලා හුවට ඒ අත දන්නවා මුද්‍රචාන් වහන්සේ මේ කත්තු කම්මිතා ප්‍රශ්නයක් අහන්නේ මම මේ උඹලට කියලා දෙන්නයි හදන්නේ සතිය කියන්නේ මොකද්ද කියලා ඒ පිරිසගේ අවධානය යොමු කරවීම සඳහායි ප්‍රශ්න ගොනු කරන්නේ. එතකොට මේ පිරිස අත උසලා බුදුහාමරණට උත්තර දෙන්න යන්නේ ස්වාමීන් වහන්සේ සතිය කියන්නේ මේකයි කියලා. ඒගොල්ලෝ වඩා ගෞරවයෙන් ධර්මකාම යුක්තව අපේක්ෂා කරනවා. දැන් සරුවචනාංශ අපට මේ සාතිය විස්තර කරලා දෙන්න හදන්නේ කියලා ඒ ඇත්තෝ ධර්ම කවරේ යුක්තව නිස්සද්ද වෙනවා මිසක් ආ මේ වගේ කත්තුකම්මිතා ප්‍රශ්නෙකට උත්තර දෙන්නේ නැහැ. ඒක බනාන පිටිස් දාන්නවා. ඒ නිසා මෙතනදී පිටිසකින් උත්තරයක් නැහැ. දැන් සරුවචනාංශේ කතංච බික්ක වේබිකු සතෝ හෝති ඊද බික්ක වේබිකු කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිජ්ජා දෝමනස. දැන් මේ පෙළගස්වගෙන පෙළගස්වගෙන ඇවිල්ලා යම් කිසි කෙනෙක් මේ ਸਰුවචනාංශික අනුශාසනාවට කී කරුණා අහන්න කැමති නම් ਸਰුවචනාංශේ ඒ කෙනාට හැද්දෙන් කවන්න වගේ ඉස්මතු කරන්න කියනවා සතියෙන් ජීවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ਸਰුවචනාංශේ සතර සතිපට්ඨානේ මුලින්ම තියෙන කාය අනුපස්සනාව අර වගේ පින්ඩාර්ථයක්. එහෙම නැත්නම් ගොනු කරපු වාග්මාලාවකින් ඉද බික්ක වේ බික්කු කායේ කායානුපස්සී විරති සතිය වඩන්න ඕන කෙනා මේ පාවිච්චි කරන්නේ Tamange කයමයි මේක පුදුමාකාර විප්ලවීය අදහසක් මොකද අද තියෙන අධ්‍යාපන ක්‍රමයට අපි පුළුවන් තරම් මේ අධ්‍යාපන උපකරණ පාවිච්චි කරනවා දේවල් උගන්නන්න. ඒ ඔක්කොම තමගේ කයින් පරිබාහිරයි. ඒ ඉගෙන ගන්න හැම දෙයක්ම අත්දකින්න පුළුවන් දේවල් නෙමෙයි. අපිට යමක් අත්දකින්න පුළුවන් නම් අත්දකින්න පුළුවන් මේ කය සම්බන්ධ කරගත්තොත් විතරයි. නමුත් අපි මුළු ජීවිතේම හැදිලා තියෙන්නේ අසතිය තුඩු කරගෙන මේ කය අමතක කරලා අනුන්ගේ උපකරණ වලින්, අනුන්ගේ කටකතා වලින්, අනුන්ගේ පොත්පත් වලින්, අනුන්ගේ දැනුමින්. මේක අපිට ආවේනිකව අපේකක්. එහෙම නැත්නම් අපිට කවුබ එකක්. මේක කැව්වේ මේ මානව ඉතිහාසයේ මේ අපි දන්න යුගයේ විතරක් නෙවෙයි ඉස්සර ඉඳලා නෑ. අපේ මුළු ලෝකෙම හදලා තියෙන්නේ අපේ හිත මේ ඇඟෙන් පිටට පන්නන්න. හැම රූපයක්ම හැම සත්‍යයක්ම හැම ගඳක්ම හැම රසක්ම හැම පහසක්ම. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි රූප බලමින් හිත පිට යනවා. සද්ධාමෙන් හිත පිට යනවා. ගන්ධ රස පහස් බලමින් හිත පිට යනවා. පොඩි උන් සරුංගල අරිනවා වගේ. ඈතට යන්න යන්න සන්තෝෂයි. සරුංගලිය ඈතට යන්න යන්න සන්තෝෂයි. ඒ නිසා අපි ඈතට යන්න යන්න අපි අපිව අමතක කරනවා. මේක පිළිබඳව මෑත අවුරුදු 200ක විතර ඉතිහාසයේදී නිකන් නිදර්ශන වශයෙන් ගත්තොත් බටහිර මානසික විද්‍යාවට හේතු වෙච්ච රණී දෙකාත් කියන මිනිසයා ඉස්ලාම සැක කරා අපිට මේ පේන දේවල් විශ්වාස කරන්න බෑ කියලා. අපිට ඇහෙන දේවල් විශ්වාස කරන්න බෑ කියලා. අපිට ගඳ දැනෙන දේවල් විශ්වාස කරන්න බෑ. රස බලන දේවල් විශ්වාස කරන්න බෑ. අපිට අත ගන්න දේවල් විශ්වාස කරන්න බෑ කියන්නේ. ඒ කියන්නේ අපි ඉන්ද්‍රියබද්ධ ඉන්ද්‍රියගෝචර ඥානය ඒකාන්ත නෑ. එකම දෙයක් දෙන්නෙක් අත ගෑවොත් දෙකක් කියනවා. එකම දෙයක් දිහා දෙන්නෙක් බැලුවොත් දෙකක් කියනවා. එක්කෙනෙක් එකම දෙයක් දිහා දෙන්නෙක් ගඳ බැලුවොත් දෙකක් කියනවා. එකම දෙයක් දිහා දෙන්නෙක් රස බැලුවොත් දෙකක් කියනවා. ඒ නිසා මෙයා ඉස්සල්ලාමතාවට අපි ඉන්ද්‍රියබද්ධ ඥානය සැක කරා. සැක කරලා අපි ඉන්ද්‍රියබද්ධ ඥානය යන්ත්‍රයකින් සාතිකුනේ නැත්තම් පිළිගන්නේ නැහැ කියන මට්ටමට මනුස්ස ඔළුවට දැම්ම බටහිර මානසික මානසිකත්වයට දැම්ම අදහසක් ඇහිම් පෙන්වන්නට බෑ ඒක කැමරාවකින් අල්ලගත්තොත් තමයි හරියන්නේ සද්ද කනට ඇහුනට බෑ සද්ද රද්දක පටිගත කරන්නේ අන්තරයකට આવුනොත් තමයි සාතික වෙන්නේ ගන්ධ රස පහස මේ සේරටම ඊට පස්සේ මේ මිනිස්යාගේ දැනුම අත්දැකීම අත්විඳීමෙන් පරිබාහිර විශාල තාක්ෂණයක් එන්න පටන් ගත්තා. ඒක අවුරුදු 250ක් මේ පිළිකාවක් වැඩෙන්න වගේ වැඩුණා. දැන් අද කිසිම ශිල්පියෙකුට උපකරණ නැතුව බෑ. ශිල්පියාගේ දක්ෂකම ඔක්කොම තියෙන උපකරණ වලට විතරයි. උපකරණ ටික අයින් කරපුවාම මේ කට්ටෙන් අයින් කරපු ඉබ්බෙක් වාගේ මොනවත් කරගන්න බෑ. ඒ ධර්මතම අද අපේ પરම්පරාව වෙනකොට අපි ඉන්ද්‍රිය ඥාණයට බලුකමට දාලා මේ බාහිර උපකරණ ඥාන වලට ගිය නිසා අපේ ශරීරය පිළිබඳ අපි දන්නේ අන්තිම ඩිංගිතයි. ඒ නිසා අපේ ශරීරය පිළිබඳ අප නොදන්න තාක් අසත්‍යමත් කියලා හිතාගන්න. තමන්ගේ ශරීරය පිළිබඳව මේ දැන් මෙතන ඉඳගෙන තමන්ගේ ශරීරයෙන් පරිබාහිර සෑම දැනුමක්ම දෙවෙනි පට්ටිය අත්දැකීම. ඍජු ඍජු අත්දැකීම නෙවෙයි. සාක්ෂාත් කරණය කරන්න බෑ. හැබැයි එකෙන් අදහස් කරන්නේ අපිට පේන හැම දෙයක්ම අපිට ඇත්ත වශයෙන් පේනවා. ඇති විදිහට පේනවා. අපිට ඇහෙන හැම දෙයක්ම ඇත්ත වශයෙන්ම ඇහෙනවා. නාසයට දැනෙන හැම දෙයක්ම ඇත්ත වශයෙන්ම තියෙනවා. දිවට දැනෙන රසක්, කයට දැනෙන පහසක් තියෙනවා කියන්නේ. හොඳටම විශ්ලේෂණකල් බැලුවොත් බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන්නේ අපිට මේ ඉස්සරහ පේන දේ එතන නෑ කියන්නේ මේ මුළු බුද්ධහම යන්නේ. එනිසා තියෙන දේ පේනවා, පේන දේ තියෙනවා කියන එක සම්පූර්ණ බොරු වෙන තැනට ගියාට පස්සේ විපස්සනා පටන් ගන්නවා. එතකන් අපි මේ විද්‍යාව විද්‍යාව කියනවා තියෙන දේ පේනකට ගණන් ගන්න එපා, පේන දේ තිබුණට තියද්දෙත් නෑ. උන කැමරාවකට ඇල්ලුවොත් විතරයි ගණන් ගන්න කියන්නේ. දැන් කවුරුහරි උසාවියට ගිහිල්ලා කිව්වොත් මම දැක්ක ආසවල ආසවලදී හොරකම් කරනවා කියලා උසාවිය ගණන් ගන්න ෆොටෝ එකක් පෙන්නුවොත් 100 200ක් ගණන් ගන්න. දැන් කවුරු හරි අහවලට අහවලද කිව්වා. මං අහගෙන ඉතියකට කවුරු කරන්නේ. රෙකෝඩ් කරලා ගිහිල්ලා පෙන්වන්න බෑනේ. උසාවිය ගණන් ගන්න. ඒ තරමටම අපි දීනයි. ඒ තරමටම අපි බාල්දුයි. ඒ තරමටම මේ මනුස්ස මනස පිංචු කරලා තිවරයි. ඒක උසාවිය නෙමෙයි අපිටත් එච්චරයි. අපිට කවුරක්වත් ඇවිල්ලා කිව්වොත් එහෙම ඒක බෑ. අපිට ඒක ලිඛිතව ඉල්ලන්නවා. අපි ෆොටෝ ගන්න පෙන්නනවා. අපි ශබ්දගත කරලා පෙන්නනවා. ඊට පස්සේ යන්ත්‍රේ විශ්වාසයි. ඒ නිසා වෙන්නේ මොකද්ද? එන්නේ එන්නේ එන්නේ තමන් තමන්ගේ ශරීරයට වෛර කරන එක තමයි. අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කොච්චර තමන්ට වෛර කරනවද කියනවනම් එක චිත්තක්ෂණයක් හරි තමන්ගේ ශරීරයට හිත ගිහාම දැන් මම මෙතන ඉන්නවයි කියලා ඒක අපිට පේන්නේ අමුතු දෙයක් විදියට. ඒක අපිට පේන්නේ කවදාකවත් වෙච්ච නැති එකක් විතර. මොකද ඒ තරම්ම අපේ සැලසුම තියෙන්නේ Taman මම දැන් මෙතන නොවෙන්න රූප බල බල ඉඳයි. ශබ්ද අහා ඉඳයි. ගඳ බලන්නයි. රස බලන්නයි. පහස ලබන්නයි. කවුරුරි බ්‍රහ්මෙක් හරි ඇවිල්ලා. නැත්තම් බ්‍රහ්ම සමාන පුද්ගලයෙක් ඇවිල්ලා. දෙවියෙක් ඇවිල්ලා බ්‍රහ්ම කියලා කිව්වොත් උඹට පුළුවන් නම් හිත වර්තමානෙට ගනින්. අන්න මේ ඉඳගෙන ඉන්න හැටි බලපන් කියලා. හිත ආවොත් අපිට පුදුමයි. අපිට හිතන මොකක් හරි පටලවිල්ලක් ඒ ධර්මතම අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ශරීරයෙන් පිටතරු ගලන එක තමයි කරන්නේ. එදින බුදුජානනාථ කියනවා මොකද්ද මහණි සතිය කියලා කියන්නේ? සතිය කියලා කියන්නේ මහණි තමන්ගේ කය පිළිබඳව කයානෝ බලන ආසුලුව ගත කරන්න කියනවා. අපි මේ කය දිහා බැලුවත් පුරුෂයෙක් ස්ත්‍රිය කය දිහා බලන්නේ කාමෙන් මිසක්කා. ඒක හතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් විදියට හෝ එහෙම නැත්නම් ඒක කර්ම රස කරන දෙයක් විදිහට දකින්නේ නැහැ. ඒ නිසා කයක් දිහා බැලුවත් බලන්නේ අනුන්ගේ කයක් දිහා. ඒ අනුව Taman කය හිතා ගන්නවා අන්වේ ඥාන වලට ඒක දෙන කුතුම විකෘතියක්. ඒ නිසා කවදා හෝ කය පිළිබඳව කය ඇති හැටියෙන් දැකීමට බුදුසසුන්ස යථාභූත ඥානය කියලා බොහෝ බරපතල ගෞරවණීය නාමයක් දෙනවා. වෙන මොකකටවත් නෙවෙයි මේ හුස්ම ඇතුළට ගන්නකොට ඇතුළට ගන්න බව දන්නවට. පිට කරනකොට පිට කරන බව දන්න. මොකද ඒ තරම්ම කල්පාන්තර ගානක්. අපි හුස්ම අරන් තිනවා හුස්ම හිත නැතුව. මොන්න තරම් ක්ෂණ සම්පත්‍ය පන්න ගැනීමද? මොන්න තරම් Taman Taman රවටා ගැනීමද? මොන තරම් සත්‍යයෙන් බැහැර වීමද? මොන තරම් ඉන්ද්‍රිය ධර්මත් එක්ක සරුංගල් ලැබීමද? මෙතනදී බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කතංච බික්කවේ බික්කු සතෝ හෝති මොකක්ද මහණෙනි සත කියන්නේ ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති අපි ඇත්තට මේ වචනේ උගාවක් අහලා තියෙනවා සතිපට්ඨාන සූත්‍රයේ අහන වෙලාවල් වල කියවන වෙලාවල් වල තේරුම් ගන්න වෙලාවට උගාවක් අහලා තියෙනවා මේ කායේ කායනුව බලන්නේ ඉතින් අපිට මේක තේරෙන්නේ නැහැ මොකද්ද මෙච්චර මේ බුදු වෙන්න ඕනද ඕක කියලා දෙන්නේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරලා බුදු වෙන්න ඕනේද ඊට පස්සේ බුදු කෙනෙකුට ඕන වෙනවද සංඝයා කීකරු කරන මට මම උඹලට කියන්න තියෙන්නේ මෙච්චරයි මොකද්ද මේ Tamanට හම්බෙච්ච කය ගැන බලපන් ඊ තරම් මොකද්ද මේකේ තියෙන වටිනාකම හිතා ගන්න බෑ මොකද අපි මේ කයට එහෙ එච්චර සලකනවා නම් මේ භාවනා මධ්‍යස්ථානේ නෝනේ ඔය කය gederin දැටි තියෙනවා ඔකට මේ සිල්රදී අන්දන්න හරි, තට්ටේ ගන්න හරි මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඔය කය ඔහොම තියෙනවනේ. නමුත් මේකට හිත ගන්න බෑ. වෙන මොකක්වත් නිසා නෙවෙයි උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුම් කරන්නේ මේ කයෙන් පිට හිත යවන්නයි. ඒකලිය ලාභි කරුබරස් වෙනවා, කෙලස් වෙනවා, මාර බල වේග, වංචනික ධර්ම, ෂට ධර්ම කියලා පරිණුණාට පස්සේ කවුරු හරි දඩමීම කෙනෙක් අල්ලන්නේ ඒ මනුස්සයාට දොස් කී කියයි ඉන්නවා. කාලගුණයට දොස් කියනවා. ආණ්ඩුවට දොස් කියනවා. නමුත් අපේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුම තියෙන්නේ හැකිතාක් මේ කයෙන් හිත පිට යවන්නයි. උංගා කයෙන් හිත පිට යවන්න පුළුවන් එක නම් උංගා පෝසත් කියලායි අද බටහිර ආර්ථික විද්‍යාව උගන්වන්නේ. ඒ සඳහායි අපි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ. මේකට කියනවා මදය කියලා. මදයට ප්‍රමාදයට ලක් වෙන මද්ද්‍රව්‍යයෙන් වෙන් වෙන්නයි සරුවචාන්සේ අප්‍රමාදේ පෙන්වන්නේ. එනිසා මදේට ප්‍රමාදයට ලක් නොවීමට අප්‍රමාදේ කියනවා. ඒකටමයි සතිය කියලා කියන්නේ. ඒකටමයි සතිය කියලා කියන්නේ නිසා මතක තියාගන්න සතිය නැති හැම චිත්තක්ෂණයකම බීලයි අපි ගත කරන්නේ. අපි කුඩු ගහලා ඉන්නේ. අපි මත් වෙලා ඉන්නේ. අපි ප්‍රමාදයට වැටලා ඉන්නේ. අප්‍රමාද වෙන්න නම් අපි දැනගන්න ඕනේ අපි කොච්චර බීලද කියන එක. අපි කොච්චර කුඩු ගහලාද කියලා. අපි කොච්චර ඇබ්බැහියක දෙන්නේ දවස් කොච්චර ගානකට සරද්ද එක චිත්තක්ෂණයකත් අඩු ගානේ මම දැන් මෙතන කියලා තණ්ඩ එන්නේ. මෙහෙ ඇවිල්ලත් අපි ඔක්කොම පහසුකම් සාරසලා දුන්නා. පැය කීයක් කරාද? මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැන කය කයන පස්සේ වෙන්න කොච්චර වෙලා යනද ඊට කොච්චර අමාරුද ඒක. එහෙම ගත්තට පස්සේ පවත් ගන්න කොච්චර අමාරුද මොකද ඒ තරම්ම ඇබ්බැහියක් තියෙනවා හැකිතා අනුන්ගේ කයක් ගැන බලන්න අනුන්ගේ කනක් ශබ්දයක් ගැන අහන්න අනුන්ගේ ගඳක් විඳින්න අනුන්ගේ රසක් බලන්න අනුන්ගේ පහසක් ලබන්න ඒකට තමයි මේ හිත ගඩාවයින් හදන්නේ නම අපි හිතමු මේ මේ උපක්‍රම නිසා ਸਰවඥාන්සේ තියෙන ගෞරවය නිසා සද්ධාව නිසා සීලය නිසා සුතුමේ ඥානය නිසා අපි යම් චිත්තක්ෂණයක මේක තමයි මහන්නේ මම උඹලට කියවලා තියෙන එක වනුශාසනාව මේකයි කියන එක අපි තේරුම් අරගෙන කයට හිත ගත්තයි කියන. කයට හිත ගණ්ඩ ඒක තමයි ප්‍රධානම උත්තර කෘත්‍ය කියලා දැනගත්ත පස්සේ කාටද කියන්න පුළුවන්න්නේ මගේ හිතට කය ගන්න බැරි වෙන්න අසවල් කර්මේ මට තියෙනවා අසවල් මිනිස්සයාම වලක් කරනවා අසවල් දේ මට අඩුයි කියලා මොකක්වත්ම නැහැ මොන්නම හේතුවක්වත් නැහැ තමන්ගේ ගායක තමන්ගේ හිත ගන්න. නමුත් ඒක අලි දාලවත් අදින්න බෑ. මොකක්වත් නිසා නෙවෙයි අවිද්‍යාව නිසා. තකතිරුකම නිසා. මෝඩකම නිසා. අන්ධකාරය නිසා. මේ කිට්ටුවෙන් ඉන්න තණ්හාව. එනිසා අපි තණ්හාවක් ඇති කරගන්නවා. උඹෝ තණ්හාව කොච්චර වෙනවද රූප පෙන්වන්න හැදුවත්, අද්දාසන්න හැදුවත්, ගන්ධ රස පහස ලබන්න හැදුවත් මම තණ්හාවක් ඇති කරනවා. ලද්දලද චිත්තක්ෂණේ වර්තමානට හිත ගන්න. මලද අදලද චිත්තක්ෂණේ කයේ කය අනුව බලන්න. ඒක සඳහා ඒ අවශ්‍ය කරන කුසල ඡන්දය ඇති කරලා පස්සේ කොච්චර කල් යයිද කෙනෙකුට තේරුම් ගන්නට මේක හිතගෙන හිටියත් කරතෑගි ඉඳගෙන හිටියත් කරතෑගි බුද්ධියෙන් හිටියත් කරතෑගි ගමන් කරමින් කරතෑගි සෙනඟ එක ඉඳජිත් කරතෑගි තනියම ඉන්නකොටත් කරතෑගි සිල් අරගෙනත් කරතෑගි නැතුවත් කරතෑගි ඥානුවත් කරතෑගි පිරිමුණත් කරතෑගි පැවිදුණත් කරතෑගි නොපැවිදුණත් කරතෑගි බෞද්ධුණත් කරතෑගි අබෞද්ධුණත් කරතෑගි හැබැයි එකයි මිනිස්සෙකුට විතරයි මේක කරන්න පුළුවන් නම් කළ හැක්කේ මිනිස්සුෙකුට විතරයි. ඉතින් ඒක නිසා අපි හිතාගමු මෙහෙම මේක නොකරන වෙලාවෙ අපි අමනුෂ්‍ය කියලා. සතියෙන් නැතුව ඉන්න හැම වෙලාවෙම අපි තිරිසන් එක්කෝ අමනුෂ්‍යයි එක්කෝ පෙරේතයි එක්කෝ යක්ෂයි. ඉතින් අපිට මේ ප්‍රේත යක්ෂ ආත්මික ඉඳලා මනුස්සාත්මෙට එන්න සීය පිහිටව ගන්න සතිමත් වෙන්න කය කයනෝ පිහිටවන්න අපිට කොච්චර හිත හදන්න ඕනද? ඉදිරින්දදී මොකද්ද මේ හිරමණයක් උනගෙන පොල් ගන්න ගමන් කවුරු හරි කිව්වොත් ඕක කරන ගමන් සතිය පිහිටවන්න පුළුවන් කියලා හිරමණෙන් දමලා ගහනවා. ඔහෙම කොහෙද ඔම භාවනා කරන්න බෑ මෙහෙම මෙහෙම කරන්න. ඇත්ත තමයි පටන් ගන්නකොට නම් හිරමණේ උදේගෙන පොල් ගන්න ගමන් සතිය පිහිටවන්න බෑ. එතකොට අතත් කැපෙයි කලබල වෙයි. නමුත් කවදා හරි හිරමනේ උදින පොල් ගන්නකොට සතිය පිටවන්න බැන්න ඇති වැඩකුත් නැහැ. දැන් අපි ඉන්නේ එතන නෙවෙයි. දැන් අපි පටන් ගන්න දන්නේ සියලු පහසුකම් දීලා සියලු අනුග්‍රහ දීලා සියලුම බාධාව ලයින් කරලා මේ සතිය කියන එක යාන්තමට අත්පොත් තබා ගන්නයි. හඳුන්ලා දෙන්නයි. මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම මේ වගේ වැඩමුළුවට ඉස්සල්ලාම ආපු කෙනෙකුට එහෙම නැත්නම් භාවනාවකට හාපුරාවට එන කෙනෙක් කියලායි මම මේ කතා කරන්නේ. ඒ වුණාට මම හිතන්නේ දන්න කෙනෙකුට මම හානි කරනවා කියලා. දන්න කෙනෙකුට පටලවනවා කියලා. දන්න කෙනාටත් ඒක නැවත නැවත කීමක් තමයි තියෙන්නේ. ඒක නිසා අපි මෙතනදී මේකේ තියෙන බරධාරකම තේරුම් ගන්නවා. කොච්චර දෝ කල්පගාන පින් කරලා බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා. අපි මේ ඉතිසල සංසාර ගොඩක් ලබලා ඇති. බුදුමුත් දකින්න ඇති. නමුත් අපිට කවදාකවත් මේ විදිහට මේ ශරීරේ මේ මනුෂ්‍ය ශරීරේ මෙච්චරම වටින දෙයක් මේකේ සියල්ලම තියෙන්නේ නරකටත් මේකමයි තියෙන්නේ හොඳටත් මේකමයි තියෙන්නේ ਸਰවඥාන්සේ කොච්චර මේකෙන් වැරදි කරත් මොන්නම්ම නුසුදුසුකමක්වත් පෙන්වන්නේ මනුෂ්‍ය ශරීරයක් තියෙනවා නම් සත්‍ය පිටවන්න පුළුවන් මොකද්ද සත්‍ය පිටවට අරමුණු කරන්නේ Tamange කයමයි මේකේ විශාල manussත්වයට වටිනාකමක් සර්වඥාන්සේ දෙනවා. කිසිම තැනක සර්වඥාන්සේ දේව කායක් ගැන කතා කරලා සත්‍ය පිටවන්නේ කියපු කතාවක් සූත්‍ර පිටකේම නැහැ. බ්‍රහ්ම කායක්, තිරිසං කායක්, പ്രേත කායක් නැහැ. එසා manussත්ව බව ලැබීමම මහ පුදුමාකාර වටිනාකමක්. ඒක මොකද මිනිස්යාට පුළුවන් හරියට සද්ධාව පිටවන සුත්‍රමය ඥානය ලැබලා සාකච්ඡා කරගත්තොත් මේක අදිෂ්ඨානයක් කරගන්න. මේ බුදුහාමරගේ ප්‍රධානම අනුශාසනාව මේකයි මොකද පුළුවන් තරම් මේ කය පාවිච්චි කරලා සත්‍යමත් වෙන්නේ කියලා. ඉතින් එහෙම හිත හදාගත්ත කෙනෙක් කියලා එහෙම නැත්නම් ඒකට හිත නමාගත්ත කෙනෙකුට බුදුරජාණන්සේ විශාල වරපතල වගකීමක් දෙන්නේ ගැඹුරු අභ්‍යාසයක් දෙන්නේ නැත්නම් බොහොම උන්වහන්සේගේ සාරසංක කල්පලක්ෂයක අපහසුකම තේරුම් ගන්න කියනවා මෙහෙම කෙනා කයේ කයානෝ බලන සුලෝ වාසය කරනවා කියන්නේ. ඒ සඳහා සතිපට්ඨාන සූත්‍රයෙන් උද්දෘතයක් ගත්තොත් ඒකෙදි කියලා තියෙනවා හොඳම තැන කැලියට රින්ගනේ කියලා. ඒ මොකද අනිත් මුළු ලෝකෙම මේ කය පාවිච්චි කරන්නේ කෙලෙස් වලට. මේ කය පාවිච්චි කරන තාක්කල් කරන්නේ කෙලෙස් වලට. එහෙම නැත්නම් අපි ගත්තොත් අපේ යතරේක විසුද්ධි මාර්ගයේ සඳහන් කරලා තියෙන එකක් ඔය රූප සත්‍යක භාවනා ක්‍රමයේ තියෙනකොට පෙන්නනවා මේ අවුරුදු 100ක ජීවිතයක් ගත්තොත් අවුරුදු 100 දශක දශකයකට කඩලා පෙන්නනවා. පළවෙනි දශකයේ මන්ද දශකයේ තමගේ මල මුත්‍රායෙන් උඩට හැරලා ඉන්නේ ඉපදිලා අවුරුදු 10ක් ගත කරන වයස. මන්ද දශකයේ එතකොට ඒක ඒ දරුවට තමන් මේ මම වෙනමම සත්වයක් බව අම්මගෙන් වෙන බව තේරෙන්නේ වෙනස් බව තේරෙන්නේ. එයා හිතන්නේ මම අම්මගෙම කැලලක්. එයාට ආත භූත මොකුත් තේරෙන්නේ නැති වයස මන්ද දශකය කියලා කියනවා. මන්ද බුද්ධික නෙවෙයි මන්ද දශකය. එතකොට මේ ශරීරය දිහා බලනකොට කෙනෙකුට රාගය ඇති වෙන්නේ නැහැ. ඒ කෙනාට අනෙක් කෙනෙක් දිහා බලනකොට රාගය ඇති වෙන්නේ නැහැ. ඒක නිකන් හුරතලයක්. කිරි කැටි බිලි දෙකේ චරිතය. ඊට පස්සේ දෙවැනි දශකේ ක්‍රීඩා දශකය. යා මේ කය පාවිච්චි කරන සෙල්ලම් කරා. එතකොට කයේ කය අනුව නෙවෙයි බලන්නේ කය සෙල්ලම් අනුව බලනවා කියන ක්‍රීඩා දශකය. ඊට පස්සේ තුන්වෙනි දශකේ වර්ණ දශකේ. පුළුවන් තරම් ලිප්ස්ටික් කියුට් එක්ස් අර පාට මේ මැචින් කලර්ස් අදගෙන ඉතින් දාගෙන මේක ඉතින් වර්ණගත එතකොට දෙන්නෙක් දෙන්නෙක් දකින්නකොට බලන්නෙම මෙයා කොච්චර Tamange රූපෙට ගැළපෙන විදිහට ධර්මකමට ඔදේට ගැළපෙන විදිහට ජීවත් වෙනවා ඒක ඉතින් ඇති ඒ මනුස්සයකින් අයින් වුණාට කරන්න බෑ වර්ණ දශකේ ඊට පස්සේ බල දශකේ ඊට පස්සේ යාට හැකියාවන් පෙන්වන්න ඕන ශක්තිය කායික ශක්තිය බල දශකේ ඉතින් රෙස්ලින් කරනවා දුවනවා පනිනවා තනගොලින් දිනනවා මොනවා කරලා පෙන්වවත් නැති ඊට පස්සේ තමයි ඥාන දශකයට වැටෙන්නේ එතකොට තමයි තේරෙන්නේ පෙන්කලපුගේ හාඟ ඒත් ඉතින් ඔලේ තියෙන කාට විතරයි ඒ 60 පැනලත් පෙන්කලින කට්ටිය ඉන්නවා කෙසේ නමුත් 50 වෙනකොට ඔන්න ඥාන දශකයට එනවා එදාට තමයි කියන්නේ මේ මනුස්සයා මානසික වශයෙන් ආධ්‍යාත්ම වශයෙන් උපදින්නේ එතකම්ම ශරීරය දිහා බලන්නේ මන්ද දශක, ක්‍රීඩා දශක, වර්ණ දශක, බල දශක, ඥාන දශක වශයෙන්. මේ හැම එකෙදිම වෙනවා අපි කය දිහා බලන හැටි. එමෙතන වෙන කෙනෙක් අපි දකිනකොට ඒ කෙනාගේ ඒ කයේ වයස අනුව බලන හැටි කවදාකවත් මේක කායේ කාය අනුපස්සී නෙවෙයි. මේ තරමටම අවිද්‍යාවක් තියෙනවා. අපි පොඩි දඩුවේ දියාවල කවදාක කාය කය මේ කාමයේ ඇති කරන්නේ නැහැ ක්‍රීඩකෙක් දිහා බලන්න හැංගීමෙන් බලන්නේ නැහැ වර්ණ හැකි බලන්නේ නැහැ බලයක් හැටියට බලන්නේ නැහැ ඥානයක් හැටියට බලන්නේ නැහැ ඒක ඒක බිලිදා ඒක කිරිසප්පය මේ විදිහට බලාන ගියාට පස්සේ 60 70 වුණාට පස්සේ පබ්බහර දශකය අන්තිමට ගිහිලා මෝමුහ දශකය අන්තිමට ඇදක වැටලා ඉනවා තමන්ගේ අසුචි බල මුත්‍රාවල කල්පනාවල මොකුත් නැහැ ෂී වුණාට පස්සේ ඉතින් යනවා යන්නේ. නමුත් කවදාකවත් එයා දිහා බලන කෙනෙක්වත් එයා ලෝකෙ දිහාවත් මේ කයේ කය අනුව බැලිමක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේකට වැඩිය වෙනස් කාරණාවක් මම මේ උඹලට පෙන්වන්න හදන්නේ. උඹ අනුන්ගේ කය බලන්න එපා. තමන්ගේ කය අරගෙන කයේ කය අනුව බලන සුළු ගත කරන්න. මේ කයේ කය අනුව බැලුම් ගත කරනකොට බුදුරජාණන් වහන්සේ මේ මාතුකාට බයින් ඉස්සලා ආරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකා අලක බඳ වාඩි වීමක් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ඉස්මතු කළා පෙන්නනවා කය කයනෝ අනුගත කරනකොට ආධුනිකයට ඒ කය පැවැත්විය යුතු ආකාරය අපි බුදු පිළිමේ නියෝජනයක් තියෙනවා. මෙන්න මෙහෙමයි පටන් ගන්න ලේසියි කියලා. උජුං කායං පරිදාය. මේ තමන් කය අනුව බලනකොට තමන්ගේ කය සමබරව ඍජුව තියාගන්න ඒ මොකද සර්වචනාංශයේ මේ කය කියන එකෙන් ඇත්ත වශයෙන් අදහස් කරන්නේ මේ හතරමහා ධාතුන් මේ හතරමහා ධාතුන්ගේ ඕනම කෙනෙක් වායෝ ධාතු හරහා තමයි ධාතු මනස්කාරයට බහින්නේ මොකද වායෝ ධාතු කියන්නේ කම්පන චංචල පිම්බෙන හකුලන ගතිය ඉතින් පොඩි දරුවෙක් වුණත් ඇද්ද කරපු ගමන් හෙල්ලෙන දේවල් දිහා බලන්න පොඩි දරුවගේ ඇස් දෙක පහ වෙනවනේ. දෙක දෙකොලේනේ. එකක් දිහා බලන්න පොඩි එකා දන්නේ නැහැ. පිස්සට දන්නෙත් නැහැ එකක් දිහා බලන්න. රහතන් වහන්සේට දන්නෙත් නැහැ පොඩි එකාට දන්නෙත් නැහැ. ඒ වගත්ත ගෑස් පහ වෙනවා. එල්ල කරන්න බෑ. පස්සේ එකකට එල්ල කරන්නේ හෙල් එක දිහා බලනකොට පොඩි ළමෙන් අර තොටිල්ල උඩට කරකෙන ඒව එල්ලන්නේ. එළියට ගියාට පස්සේ අඹකොල්ල හෙල්ලෙනකොට තේල් දළු එනකොට ඒක දිහා තමයි බලන්නේ. අපි භාවනා කරනකොටත් මේ කම්පන චංචල ටික තමයි අල්ලන්න ලේසි. ඒ නිසා සරුවචනාංශයේ මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හිත පෙව කරන්න ඕනේ නිසා උන්වහන්සේ කියන මේ වායෝ පොට්ටබ්බ ධාතුවේ ක්‍රියාකාරකම් සිදෙන උඩුකය ඇද කරලා තියාගන්න එපා. එතකොට වායෝ ධාතුව ඇද වෙනවා. වායෝ ධාතුව විකෘත වෙනවා. ඒ නිසා හුස්ම ටික කෙලින් වැටෙන්න නම් උඩුකය කෙලින් තියාගන්න කියලා. දැන් මේ ඔක්කොම කරන්න හදන්නේ මොකද්ද? මේ කායේ කායાનුපස්සී කියන වචනේ විස්තර කරලා දෙන්නයි. ඊට පස්සේ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ ඇති. සතිපට්ඨාන ඔක්කොටම මේ ඇති. 100න් යුක්ත ආශ්වාස කරයි 100න් යුක්ත ප්‍රශ්වාස කරයි. මේ විදිහට වාඩි වීමත් 100න් යුක්ත ආශ්වාස කිරීමත් ප්‍රශ්වාස කිරීමත් දෙක අතර කුංචි නමුත් වැදගත් කොටසක් තියෙනවා. ඒක බොහෝම වැදගත් ඒ මොකද්ද මේ ආශ්වාස ප්‍රශ්වාසයට යන්නේ ඉස්සර වෙලා නැත්නම් ඒක Taman ළඟට එnde ඉස්සර වෙලා Taman මේ සමබරව වාඩි වෙලා ඉන්න කය දිහා බලන්න කියන එක. ඒකත් කයේ කය අනුව බැලීමේදී හොඳ වැදගත් පියවරක්. වැදගත් ජවනිකාවක් වාඩි වෙලා කයේ කය අනුව බලනවා කියුවට මේක අපප්‍රසත් තියෙන ඇත්තක වහගන්න කියනවා. ඇත්තක වහලා බලන්න කියනවා මස් ඇසින් නෙවෙයි මනසින්. එතකොට තමයි මේ හිත ඇතුළට එනවා කියන එක වෙන්නේ. අපි ඇත් එක වහගත්තට පස්සේ උගාක් වෙලාවට හිත ඇතුළට එන්න තියෙන ඉඩ වැඩි. ඇත් දෙක අරපු ගමන් අපේ ඇහෙන් තමයි ගොඩාක්ම කෙලෙස් උපදින්නේ. දවස පුරාට වැඩියෙන්ම කෙලෙස් උපදින තැන තමයි ඇහැ. ඒ නිසා ඇත් දෙක අරගෙන ඉන්න හැම වෙලාවෙම හිත නන්නත්තරයි. විශේෂයෙන්ම ආධුනිකයා. ඒ නිසා මේ පිට යන එක නතර කරන්න සර්වඥාන්සේ කියනවා පින් කරලා ඉපදිච්ච ඇත් දෙක තමයි ඇහැ වාගේ තමයි නමුත් ඇත්ත ඒක වහපන් වහලිවලා කය දිහා බලනකොට මනසින් බලන්නේ බලනකොට මොනවද තේරෙන්නේ කියලා මම මේ සබේ ඉන්න කටට අභියෝග කරනවා කාට හරි පුළුවන් නම් ඇත් දෙක වහලා ශරීරය දිහා බලලා වැටෙන දේ කියන්න උත්සාහකරනද ඔය ඔක්කොම ගොළු වෙනවා කවදාකවත් කාටවත් වර්තමාන මොහොතේ හිත දාලා මම මෙතන ඉන්නවා කියන එක අත්දකින්න පුළුවන් කියන්න වචන නැහැ කියන්නේ ව්‍යාකරණය. අපි හරි දක්ෂ මේ කතිකෝ වෙන්න පුළුවන්. අපි හරි දක්ෂ භාෂා විශේෂඥ වෙන්න පුළුවන්. අපි හරි දක්ෂ ව්‍යාකරණඥ වෙන්න පුළුවන්. එක්කෙකුටවත් මේ ලෝකේ ඉන්න මේ කයට හිත ගියාට පස්සේ මට මෙහෙමයි තේරෙන්නේ කියන එක කියන්න බෑ. ඒකේ තරම්ම ගැඹුරුයි. අපි හරි දක්ෂයි පිට දේවල් ගැන කතා කරන්නේ. වෙන්න තියෙන දේවල් ගැන කරන අනුන්ගේ දේවල් ගැන කතා නමුත් කවදා හරි ඕනම විශේෂඥයෙකුට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඉඳගෙන ඉන්න එක මට වැටහෙන්නේ මෙහෙමයි කියලා කියන්න කියන්න බෑ ඔක්කොම ගොළු වෙනවා ඒකෙන් බේනවා ඒක කොච්චර ගැඹුරුද කියලා ඉතින් ඒක හරියට නිකන් ගොළුෙක් කතා කරවන්න හදනවා වගේ භාවනා කරනකොට කමඨහං සුද්ධ කරනකොට උත්සාහ කරනවා හොඳයි අටල වාඩි වෙලා වාඩි වෙලා ඉන්න ඉරියව්ව එතන මම දැන් මෙතන ඉන්න බව වැටේන හැටි කියන්න කියලා කියනවා. ඒක අත්දකින්න හැටි කියන්න කියලා කියනවා. ඒක අත් පිළිඳින හැටි කියන්න කියලා කියනවා. ඒක හරියකට කියනවා නම් හීනෙන් හීනයක් දක්ව ගොළුවෙකුට කියනවා ඔය හීන විස්තර කරපන් කියලා. විස්තර කරන්න බෑ. ඒ නිසා වර්තමාන චිත්තක්ෂණය ගොළුෙක් දකපු හීනයක්. අපි මේ උත්සාහ කරන්න හදන අපි මෙතෙක් කල මොනවද ඉගෙන ගත්තේ? ওই ඉගෙන ගත්ත මොනම දෙයකින්වත් උදව්වක් තියනවද? අඩු ගානේ අස්පනා අපිට මේ අත්දකින්න අත්දැකීම වචනෙට දාන්න ඒ තරමටවත් අපි හම්බ කරපු කිසි දෙයකින් වැඩක් නැහැ. ව්‍යාකරණකින් කිසි වැඩක් නැහැ. භාෂාවෙන් කිසි වැඩක් නැහැ. ඉංග්‍රීසි වලින් කිසි වැඩක් නැහැ. Tamandවත් මේක සැකයක්. අනුන්ට කියන්න ගිය ගමන් අනාතයි අසරණ. නම ਸਰවචනාංශේ මතක් කරනවා. උඹට කාටවත් කියන්න බැරි වුණාට හොඳට බලපං. ඇත්ත එක වහගෙන තමන්ගේ සම්බරව තිබ්බ මේ සෑල්ලුවෙන් තිබ්බ කයට හිත ගියාට පස්සේ ඒක අත්දකින්න බැරිද කියලා. අත්දකින්න බැරි කමක් නැහැ. ඒක sannivedana කරන්න බෑ. හැබැයි එකක් තියෙනවා. මොකා හරි මේකට આવොත් උද්දත්තට අත්දකින්නේ මේකමයි කියලා ඒක නම් මට කියයි. එතනදී අපි ඔක්කොම සමානයි. වර්තමාන චිත්තක්ෂණයට ආවට පස්සේ යායන පිළිවි වෙනස්කම් වැඩි ඉරි බාල වෙනස්කම් විනයදර විනය නැති වෙනස්කම් බෞද්ධ බෞද්ධ වෙන මොනක් අතට අපි සියලු දෙනා මිනිස්සු බවටපත් වෙනවා මොන්නම වෙනසක් නැහැ බලන්න මොන්න තරම් සමාජික වශයෙන් වටින චිත්තක්ෂණයක්ද ඕනම කෙනෙක් හොඳට පట్టල හොඳට නාලකලා හොඳට ඇඟ සීතල කරගෙන පట్టල වාඩි වෙලා මේ බුදුහාමුදුරෝ රූපේම නැත්නම් අපි කල්පනා කරුවොත් මහා මෙුණාවේ තියෙන සර්වචනාසිකේ සමාධි පිළිම වගේ ඒකේ පේනවනේ ඇතුළට හිත යොදවපා ඇතුළට හිත යොදලා බලන්න කොයි මිනිස්යා මේ විචිත්තක්ෂණේ බුද්ධ විඳත් එකයි බුදුහාර කරන මොහොත කරදී වලු කොච්චර හැතැම්ම ගන්න තියෙනවා කොයි කොනකින් තොල ගෑවත් මොහොදු වතුර ලුණු රසයි මේ නිවනත් කොයි තැනකින් අත ගෑවත් විමුක්ති රසයි. ඒක වර්තමාන මොහොතම විමුක්තියක්. කොයි වෙලාවක හරි ගියොත් අපිට තේරෙයි බුදුහාමුදුරුවෝ තෝක තමයි අත්දකලා කතා කරන්නේ. රහතන් වහන්සේලා තෝක අත්දකලායි කතා කරන්නේ. මේ භාවනා ඉදිරියට නම් කටියොත් මේක අත්දකලායි කතා කරන්නේ. අනේ මෙච්චර කල් අපි දන්නේ නැහැ මේකෙ මෙච්චර විස්තරයක් තියෙන බව. අනිත් එක ප්‍රශ්න වෙලා තියෙන මේක විකුණන්න බෑනේ කාටවත් කියලා දෙන්න බෑනේ. පෙළද පොඩ දාන්න බෑ. තමන්න්න පුළුවන්. ඉතින් අපිට වැඩක් නැහැ කොච්චර ලස්සන දේවල් තිබුණත් මේක විකුණ ගන්න බෑ. කියා පාන්න බෑ. අන්ධහර පාන්න බෑ. මාන්නකාරක කරන්න බෑ. ඒ නිසා වර්තමාන චිත්තක්ෂණයට හිත ගන්නකොටම ඒකේ තියෙන ගැඹීරත්වය, ඒකේ තියෙන පිරිසුදු කරන ශක්තිය, ඒකේ තියෙන මේ manussත්ව පිරිච්ච කතිය, ඒකේ තියෙන සම්පත්‍ති කරගතිය තේරෙන්නත් රිට්‍රීට් හතරක් විතර කරන්න වෙයි. ඒක තේරුම් ගන්න. මේ නිතර අස්පනා පිට නායයට මේ තියෙන తত্ত্বය අනේ මේ මෙච්චර සිල් ගන්න මෙච්චර සමාධි වඩන්න මෙච්චර ප්‍රඥා වඩන්න මෙච්චර පාරමිතා පුරන්න මෙච්චර ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඉල්ලන්නේ මෙච්චර බුද්ධෝත්පාද කාලයක් ඉල්ලන්නේ මේ වර්තමානට හිත යොදලා ඒක ආඩම්බර කරන්න ඒක අගය කරන්නනේ ඒකට සමාදම් වෙන්නනේ එතකම්ම නම් හිතේ නෑ නෑ මේ භාවනා කරනකොට වෙන අංගිනවා වගේ එකක් වෙයි රැස් වීදනවා වගේ එකක් වෙයි උඩින් යන්න පුළුවන් වෙයි අතීතයේ තේරෙන්න පටන් අරගනි අල්ලපු ගෙදර මිනිස්සු හිතන දේවල් බලා ගන්න පුළුවන් වෙයි කියලා නැති කුණු කන්දල් ටිකක් හිතන්න භාවනාදී අපි ගන්න හදන්නේ ඇති හැටි දකින්නයි කියලා ගන්න හදන්නේ හිත වර්තමාන මොහොතට ගන්න මේ කය අරමුණු කරන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා ඒකට මම සතිමත් මේක තමයි මේ ඔක්කොම දඩමලා කරන්න හදන්නේ කියන එක පිළිගන්න කවුරුවත් කැමති නැහැ. ඔක්කොමලා හිතනවා භාවනා කරලා මේ ඊටදී විසස් රත්තරම් පාඩ ඉනිමගකින් උඩට උඩට උඩට ගියාට පස්සේ හම්බෙන්නේ නිවන් පුරයකට අපි අනගාණ්ඩයයි අර ගමරාල දිවි ලෝකේ ගියා වගේ කියන. ඉතින් ඒකක් එනකන් දිව දික් කරන කෙලහලාකට බලන් ඉන්නවා කවදද දැනිය අපට නිවන් පුරට යන්න හම්බ වෙන්නේ කියලා. එතකන් කරන්නේ මොකද්ද මේ නිවන් පුරේ පාගගෙන ඒකට කක කරන එක තමයි. වර්තමාන මොහොත කක්ක කරන තාකල් නිවන පිළිබඳ හීනමාවන. නමුත් වර්තමාන මොහොතමයි නිවන් දොරටුව කියලා දන්නවනම් ඒක නැති එකක් නෙවෙයි මම මේ කතා කරන චිතුනට කතාවත් කිසි කෙනෙක් අගය කරන්නේ නැහැ. ඒක ඒ විදිහට අගය කරන්න ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ ලියන ජීවම නාමතු කෙනෙක් බුද්ධ කෙනෙක්ම ලෝකේ පහළ වෙන්න ඕනේ කියලා. අනිත් ඔක්කොම අගය කරන්නේ මේ සරෝපිත්තල කැලේ. මිනිකා තේරුමක් නැති මරණයෙන් එහාට ගෙනියන්න බැරි මේ මොකද්ද වල්පල් ටිකක් අගය කරනවා. බුදුහාමුදුරුවෝ විතරක් අගය කරනවා. ඔබ මේ ජීවිතේ නිවන් දකින්න බැරින සතිය පිහිටෙවොත් ඒක ඒකාන්තේ මොට අනිත් ජීවිතයට යනවා. ඒක කවදාකවත් ඔබ පාවා දෙන්නේ නැහැ. ඒ නිසා කොතනක හරි මේ සතෝ ආස්ස සතිය කියන්නේ ඉස්සර වෙලා සතිය කියලා කියන්නේ එළඹ සිටි සිහියයි තමන්ගේ කය යම් ආකාරයක තැම්පත් වෙන්නේ තැම්පත් වෙන ආකාරයට මම දැන් එතන ඉන්න බව යථාතිතං යථාපනීතං කායතු කායතු සමනුපස්සති කය යම් ආකාරයක හිටින්නේ කොහොමද පිටින්නේ ඒ බව මම දන්නවා එච්චරයි මොකක්වත් හම් වෙන්නේ නැහැ අපිට මොකක්වත් නැති වෙන්නේ නැහැ මේකට අපි කියනවා සතිය කියලා නමුත් මෙච්චර කාලයක් සංසාරේ මේක පුරුදු කරපු නැති නිසා මේක හඳුනා දුන්නට පස්සේ අපිට වෙන්නේ අතරමං වුණා වගේ. තනි වුණා වගේ. පාළු වුණා වගේ. බය හිතෙනවා. කම්මැලි හිතෙනවා. මොකද ඒ තාක් ඒ තරම්ම සංසාරේ ගත කරලා තියෙන මේ චිත්තක්ෂණේ නැතුව. මේ මේ ක්ෂණේ නැතුව. දැන් මේ ක්ෂණයට ගෙනන් දැම්මට පස්සේ අපිට විවිධාකාර ආරක්ෂක බන්ධන කරන්න වෙනවා. මේ උපයා ගන්නාලද චිත්තක්ෂණේ රැක ගන්න. මුළු සතිපට්ඨානෙම කියන්නේ උපෙන් ලද මේ සතිය ස්ථාපිතය කිරීමයි. ප්‍රතිස්ථාපනය කිරීමයි, ප ဋ ාණය කිරීමයි ඒක විශාල කතාවක්. නමුත් මම මේ විස්තර කරලා දෙන්න උත්සාහ කරේ මේ මොකක්ද අපි රකින්න හදන්නේ සතිපට්ඨානය කියලා. නැත්තම් මොකද්ද සතිය කියලා කියන්නේ? සතිය කියලා කියන්නේ මේ කය යම්මාකාරද පිළිලා තියෙන්නේ. ඒ ආකාරය පිළිබඳව අස්පනා අපිට තමන් බුද්ධ විඳින අත්දකින්න අත්විඳින දෙකේ මේකට වෙන වචන දෙන්න කිය ගමන් ගොළු වෙනවා. නමුත් මම හිතනවා අපි දේශනාවදී ඉදිරියට යනකොට භාවනාදී කියනකොට අපි විවිධ ක්‍රමවලින් මේක නිර්වචනය කරා. නමුත් පටන් ගන්නකොට මොකද ඇයි බුදුහාම කරන එක අනිර්වචනීයයි කිය. මේක විස්තර කරන්න කාටවත් බෑ. ඒක මේ කාගවත් දුර්ලභමක් නෙවෙයි. ඒක තමයි ඒ ගම්බීර දෙයක හැටි ඒකයි. අනික ඕන දෙයක් විස්තර කරතෑගේ මේක විස්තර කරන්න බෑ. විස්තර කරන්න බැරි බව දැනගන්නත් මේකට ලොකු ගෞරවයක් ඕන ලොකු ශ්‍රද්ධාවක් ඕන ලොකු සතියක් ඕන ලොකු වීරියක් ඕන ලොකු සමාධියක් ඕන ලොකු ප්‍රඥාවක් ඕන වෙන විදියකට කියනවා නම් මේ වර්තමානට හිත ආවට පස්සේ ඒක විස්තර කරගන්න බැරි බව දන්න එකටයි ප්‍රඥාව කියන්නේ විස්තර කරන්න බැරි වුණාට කලබල වෙන්නේ නැතුව මේකම බුද්ධ විදින එකටයි සමාධිය කියලා කියන්නේ ඒදා ඒකට තමයි සතිය කියලා කියන්නේ ඒකටයි වැරදරන්න ඕනේ ඒකයි බුදුහාම කියන්නේ අයං වෝ තුම්හාකං අම්හාකං අනුශාසන මේකයි මහන්නේ මම උඹලට දෙන්න තන අනුශාසනා මොකද්ද කයේ කය අනු බලන සුළු ඉන්නේ මේක කරනකොට කයේ කය අනු සුළු ඉන්නකොට කයෙන් මොනව හරි ක්‍රියාවක් වෙනවනම් විශේෂයෙන්ම ආධුනිකයාට කයේ කය අනු බලන්න බෑ ඒක හරියට කියනවා නම් අපිට පෙරහැර බලන්න නම් නටනටා ගිහිල්ලා බෑ පෙරහැර බලන්නේ නැත්නම් පැත්තක ඉන්නොත් නටන කට්ටියට යන්න හරිනවා Taman පැත්ත කරලා හොඳට පට්ටල වාඩිලා හන්දිකට වෙලා නට නට යන හැටි බලන්න. Taman නටනකොට පෙරහැර බලන්න බෑ. ඒ නිසා සතර සතිපට්ඨානයේදී කයේ කයano බලන සුළු ඉන්නකොට බුදුජානක සඳහන් කරනවා කය කොල්ලන්න එපා, වචනේ බින්දින්න එපා, හිත නන්නත්තර කරවන්න එපා. මේක තමයි අමාරුම දේ. අපිට ඕනේ උඩරණටු බාතනට නටන්න කිව්වනම් කප් එක ගන්න නටයි. උඩ නැටුම් බිම නැටුම් නටන්න පුළුවන්. හෙල්ලෙ නැතු හිටපන් කිව්වොත් එකෙකුටවත් බෑ. බුදුහමරු අභියෝග කරනවා ඔය ඕන කෙලිකාරයෙකුට ඔන්න උඩ කච්චනම් බිම කච්චනම් වට්ටක්ක නැටුම් කටුසු නැටුම් මොනවාද මේ බින්ගුඩු නැටුම් ඕක කරන්නට දැයි. එකෙකුට කියපම් බෑන කොච්චරලා හෙල්ලෙ නැතු ඉන්න පුළුවන්ද කියලා. ඔන්න කටේ තියෙන හරි වන්දම් පුරාපල්ලෙන් බහිනවා. නඩමු නඩමු කට්ටියට කොහොමඩක්වත් එකතනක ඉන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් කියනවා උඹලා අන්තිම දක්ෂ කතිකයෝ කතා නොකර වචනයක් කතා නොකර කොච්චරලා ඉන්න පුළුවන්ද බලපන් පිස්සු හැදෙනවා මේ කච කචේ නතර කරපු දවසක බලෙන් නතර කරොත් පුපුරනවා මොලේ පුපුරනවා මොකද ඒ තරම්ම දොඩමලුයි ඒ තරම වාචාලයි නිසා කෙනෙක් අදිස්ථාන කරගත්තොත් මම මේ කය කයන බන්නසුළු වැඩ පිළිවෙලේදී වචනේ බිඳින්නේ මම පුළුවන් තරම් බුදු වචනේ අහනවා කාටවත් ආමන්ත්‍රණය කරන්නෙත් නැහැ කාගේවත් ආමන්ත්‍රණයෙන් ගාවට මම ගණන් ගන්නෙත් නැහැ මම බීරෙක් වගේ ඉන්නවයි කියලා ඉන්න පටන් ගන්න කොච්චරක් වෑයම් කරන්න ඊට පස්සේ මේ දෙකම කරාට පස්සේ තමයි හිත දැඟලිල්ල නතර වෙනවා නම් නතර වෙන්නේ. ඒක නිසා සරුවත්යන් කියනවා සීලයේ තියෙන මිනිහට විතරයි සමාධියක් තියෙන්නේ. සීලය කියලා කියන්නේ කයයි වචනයයි දෙක පොඩ්ඩක් හැලහැප්පිලි නතර කරන එකට. හැලහැප්පිලි කියලා කියන්නේ කාය දුස්චරිත වලට, වාචී දුස්චරිත වලට. මෙතන කාය දුස්චරිත වාචී දුස්චරිත නෙවෙයි කායික ක්‍රියා නතර කරනවා. මුත්ත තිබ්බා වගේ ඉඳගත්තර පස්සේ හේමම ඉන්නවා. හෙල්ලෙන්නේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ හොල්ලන්නේ නැහැ කියන එක. හිතලා හොල්ලන්නේ ඌට හෙල්ලෙන දෙයක් හෙල්ලෙන්න හදනවා බලාගෙන ඉන්නවා. වචන කතා කරන්නේ නැහැ. කවුරු කතා කරත් ඒක ගණන් ගන්නෙත් නැහැ. ඊට පස්සේ බලනවා මම මෙතන මෙතන ඉන්නවා කියන මේ වර්තමානට හිත තියාගත්ත එකේ හිත කොච්චර සතුටින් ඉදීද ඒකට උපමාවක් දෙන්නේ අටුවාචාර්යන් වහන්සේලා දුවන අස්සෙකුට අලුපුල් ගෙඩියක් කියන්න හදනවා කියන්නේ. තියන්නේ ඉසල වැටෙනවා. එතකොට තියෙනවා කොච්චර අසංවරද කියලා. කොච්චර අශීලාචාරද කියලා. කොච්චරක් අපිට අපේ න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න බැරිද කියලා. අපි කාගේ න්‍යායපත්‍රයටද වැඩ කරන්නේ කියන එකත් තේරෙන්න පටන් ගන්නවා. මේ වර්තමානයේ හිත තියන්න පටන් ගන්නකොට ඒක පෙරලිලා යන ස්වරූපේ. ඉතින් අපි හිතමු මේව මේක අසාර්ථක ප්‍රයත්නයක් මන් දෝත්සහය වෙන ප්‍රතිඵලයක් නැත්නම් පරියන් නැති වැඩක් කියන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. කවදා හරි මේක ඔක්කොම තේරුම් ගන්න වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන හිත විවෘත උනායි කියලා හිතමු. මම ලොකු ජයග්‍රහණයක් කෙරුවා. කමේ ඇවිදින් ඉගෙන ගත්තා. තනියේ දණ්ඩ ගන්න පුරුදු වුණා. බයිසිකලයක් පදින්න පුරුදු වුණා වගේ හරියට වර්තමාන මොහොතේ හිත පවත්වන්න පුරුදු වුණොත් බුදුජානක වහන්සේගේ මිම්මි හැටියට මුළු සංසාරම ඉතාමත් වැදගත් චිත්තක්ෂණය තමයි මේ අසංවර තිබුණ හිත සංවර කරගන්න එක අසතිමත් හිත සතිමත් කරගන්න එක ප්‍රමාදයට වැඩි අප්‍රමාදයටපත් කරගන්න එක මේක නිවන් දකින්නටත් වැඩිය වටිනවා ජීවිතේක වැදගත්ම චිත්තක්ෂණය තමයි මේ නන්නත්තර විචිත හිත ඒ නන්නත්තර කරන බය වෙන්නේ නැතුව එක චිත්තක්ෂණයකෝ සුද්ධ කරගන්න එක චිත්තක්ෂණයකෝ වර්තමානයේ පිටන. එක චිත්තක්ෂණයකෝ සතිමත් වෙලා මේක මම මගේ මුළු ජීවිතේම කරගත්ත වටිනාම පින්කම කියලා ශක්විති රජ කෙනෙක් තමන් පළඳින මිනි ඔටුන්නේ උඩම තියෙන මිනි කොණ්ඩල රකින්නසේ මංගමලේ සංසාරට කරගත්ත පල්ල වෙන්නීම පිරිසුදු සුද්ධ චිත්තක්ෂණය මේකයි අනේ මේක ඉතින් දැන් නැති වුණාට ආයෙ මට ගන්න පුළුවන් නේ මම පුළුවන් තරම් ක්‍රම දෙදලා පුළුවන් තරම් විදියොදලා මම නැවතත් මේ චිත්තක්ෂණය අරගන්න ඕනේ කියලා ඒ මනුෂයා කරන හැම ප්‍රයත්නයක්ම සම්‍යක් ප්‍රයත්නයක්. ඒ මනුෂයා කරන හැම චිත්තක්ෂණයක්ම සම්මා දිට්ඨි. එසේක හැම කල්පනාවක්ම සම්මා සංකප්ප වෙනවා. හැම වචනයක්ම සම්මා වාචා වෙනවා. හැම හිතවිල්ල හැම ක්‍රියාවක්ම සම්මා කම්මන්ත වෙනවා. හැම ජීවන රටාවක්ම සම්මා ආජීවයක් වෙනවා. ඒ සම්මා සතිය වෙනවා. සම්මා සමාධිය වෙනවා. හිතන්න අපි මේ මේ විදියට මේ විපරිණාමය මේ මේ විදියට කල්පනා ක්‍රම යහ කල්පනා ක්‍රමයේ ඇති කරගන්න අපිට මොකද්ද බාධාවකට තියෙන්නේ මොකක්වත් බාධාකම නැහැ අපේම තකතිරුයි අපේම මෝඩකම අපේම නොදන්නකම අපේම අන්ධකාරේ ඒකට උදව් කරනවා තණ්හා අපි කොච්චර පව කරලා තිබ්බත් අපි කොච්චර මේක නොදැන හිටියත් ඊගා චිත්තක්ෂණේ සත්‍යමත් වෙන්න කිසිම දෙයක බාධාවක් නැහැ හැබැයි දැනගන්න ඕනේ මේ සත්‍යමත් වීම තමයි මං කළ යුතු ලොකම දේ බුදුහාම දීපු ලොකම අනුශාසනාව මම ප්‍රයත්න කරන වැටුණට කමන්නේ මම නැගිටිනවා ඒක හරියට අවුරුදු උසවේ ග්‍රීස් ගහේ නගිනා වගේ වැඩක් කවුරු කවුරු නැගින්න උත්සාහ කරනකොට පස්ස බිම එනකොට කට්ටිය hina වෙනවා නගින එක නගිනවා සෑහෙන ගානක් ග්‍රීස් ගාගෙන බිම වැටෙනකොට පස්සේ ඕන එක එක නැගලා කඩි පොඩි ගන්නවා මේ සතිය පිටන එක ග්‍රීස් ගහේ නගිනකොට වැඩි අමාරුයි අඩියක් තියෙනකොට දෙකක් වැඩනවා. ඒක එහෙම නැත්තම් ග්‍රීස් ගයි දෙල්ලම නැහැ. එනිසා මේ සතියේදී වැටෙන ප්‍රමාණය ලොකු උරතලයක්. හරියම ලස්සන సౌందర్యාත්මක වැඩක්. අපිට හැම හැකියාවක්ම තිබුණාට අපිට ඥාණයේ තිබුණාට, ධර්මකම තිබුණාට, දක්ෂකම් තිබුණාට, කුලවන්ත වුණාට, නිරෝගී වුණාට මේ වැඩේදී බබ්බ මොන්ටිසෝරි පන්තිකවත් යනවා. ඒ නිසා අපිට කාටවත් කියත හැකි අර අරය පරමාදර්ශයක් අපිට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ බලන්න අවසාන බෝසත් මහා බෝසත් අදහස් අවුරුදු 6ක් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට සති මාත්‍රයක් තිබුණ නැහැ කියලා කියනවනේ. පසක මහණ ඉදිරියට ඇවිල්ලා කතා කරනකොට පසක මහණ නෝකුල අහලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරයි කියලා. ඔය ශ්‍රමණයා රාජපෞලින් ඇවිල්ලා තියෙන්නේ මේ අපි අත්තට කාරින්ට ගන්නයි එන්නේ. ඔයාට අපි ඇවිමින් පස්සේ සලකන්නේ. ඔය උසස් කොටේ නිසා ඕන්නම් ඔය රෙද්දක් කියලා ආසනයක් දෙමු ඕන්නම් කකුල් හොදගත්තවයි කියලා පැත්තකට උනානේ. නමුත් ළඟට එනකොට ඒගොල්ලන්ට ඒක අතිකාවදී ඉන්න බැරි නෝ පස්සේ පුත්‍ර ජනන් සින්ද ගත්තා පස්සේ කිව්වා පොඩ්ඩක් වාඩි වෙන්න බණ්ඩි ටිකක් කියන්නේ ඊට පස්සේ ඔක්කොම ආවුසෝවාදයෙන් කතා කරේ ආ මස්සිනා කියලා යාළුවා කියලා මොකද ඔයයි අපි ඒකට භාවනා කරමු කද්දී ඔයා කවුද අපිට බණ කියන්නේ තුන් සැරයක් බුදුරජාණන්සේ කිව්වා පොඩ්ඩක් වාඩි වෙලා බණක් කියන්න. තුන් සැරේම අහසට පිඹලා ඇදී ප්‍රතික්ෂේප කරා. ඊට පස්සේ බුදුරජාණන්සේ උපක්‍රමය මාරු කරා. මාරු කළා මම උඹලට කවදාකවත් මෙතෙක් කල් ඉඳලා තියෙනවා මම දන්න උඹලා දන්නේ නැහැ මං කියන්නේ ආපන් කියලා වචනයක්වත් කියලා දෙනවා. එතකොට මේ පස් දෙනාට තේරෙලා තියෙනවා මෙයා කවදාකවත් අඳුර පාන කෙනෙක් නෙවෙයි. මෙයා කවදාකවත් මාන්නක්කාරයෙක් නෙවෙයි. ඒක කවදාකවත් අපිට එහෙම කියලා නෑ මොකද කියලා. ඒ වගේ බුදුන් සහන පස්සක මාන්නේ උඹලා උඹලා දන්නවද? ඇයි මම මෙතෙක් කල් උඹලාට මේ පොඩ පාඩියෙන් බණ්ඩියක් කහන්න කියලා කිව්වේ නැත්තේ? මට මේ තාක්කල් ආලෝක මාත්‍රයක්වත් පහලලා තිබුණේ නෑ. මම සතිය දන්නේ නෑ. මම ඒ තාක්කල් මට පැත්තකට වාඩි වෙලා මට වැඳ බලලා මට බණ අපල කිව්වේ නෑ. ඇයි මං අද උඹලට කියන්නේ? මට දැන් සතිය පහලලා දෙනවා. දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ මම සියල්ල දන්නවා ඊටසේ ඉගෙන බුදුන් සිකිනෝ දුෂ්කරක්‍රිය කරන කාලේ සතිය තිබිලා නැහැ ඉතින් අපි මේ නිකම්ම නිකන් අරබන ඕනේ ඒ දස පාරමිතා පුරලා පාරාසාර සංගීත කෙලිපුරලා නැහනේ ඉතින් අපෙන් වැරදුනාට ගණන් ගන්න එපා වැරදීම හරහා තමයි අපි පන්නරේ ලබන්නේ අපි දික්කටම සටන දෙනවා. අපි උත්සාහ කරනවා ලදලද චිත්තක්ෂණයක වර්තමාන හිත පවත් ගන්න. මේ වර්තමාන හිත පවත්නවා කියලා කියන්නේ හිත ඇතුළට ගන්න එකයි කියලා මම මේ විස්තර කරලා දෙන්නේ. හිත ඇතුළට ඇවිල්ලා läගුම් ගන්නවා කියලා එකක් තියෙනවානේ. නිවේෂණය කියලා බුදුහාම පාවිච්චි ගෙට ගෙවදිලා ගිය ඇතුලේ පදිංචි වෙනවා කියලා එකක් තියෙනවානේ. ඒක අපි දන්නවා මාළු ටැංකියකට වතුර මාළු දානකොට හැම වතුරටම මාළු අහන්නේ නැහැ. ඒ මාළුවාට ඒ වතුර අහනවද කියලා බලන්න උපක්‍රම කරලායි මාළුවා දාන්නේ වතුරේකට. පොඩි දරුවෙක් එක ගෙදරකට ගියාම ඒ පොඩි දරුවා හැම ගෙදරකටම කැමති නැහැ. උට වෙනම ඇඟීමක් තියෙනවා යම් කිසි කට්ටියක අතට යනවා කට්ටියක අතට යන්නේ නැහැ. යන්නේ නැති කාට මොන විදියකට යවන්න බෑ. ඒකේ පොඩි එකාගේ හැටි. ඒ වගේ මේ හිත ගේහට ආවට පස්සේ එයා මේක ලැබුම් ගන්නව නැහැ කියන කෙනම කතාවක්. දැන් අපිට උපක්‍රම කරන්න වෙනවා ගෙට ඇරගෙන මෙහා මේකේ ලැබුම් ගන්න. එහෙම නැත්නම් නිවේෂණය කරන්න. ගෙවද්ද ගන්න. අන්නේ ගෙවද්ද ගැනීමට කරන ටික තමයි කමටහන් කියලා කියන්නේ. ඊට පස්සේ විවිධ උපක්‍රම ඕනේ ගෙට ඇවිල්ලා ගෙට පදිංචි කරගන්න. මේ කමටහන අරමුණ නිමිත්ත ගෙට ආපු හිතටම කියන්න තෝරගන්නේ. කවදාකවත් උඹ ඇවිල්ලා මේක බලපන් කියන්නේ නැහැ. කදාත් හරියන්නේ නිසා ඉස්සලා හිත ගෙත ගන්න ඕනේ. වාඩි වෙලා පටල වෙනකොට මම දැන් ශනීපෙට වාඩි වෙලා ඉන්නවද? සහැල්ලෝ වාඩි වෙලා ඉන්නවද? සෝසේ වාඩි වෙලා ඉන්නවද බලලා. හොඳයි. එහෙම ඉන්නවනම් යායින් අහන්න මම මේ ගේ ඇතුලේ තියෙන මොන දෙයකටද වැඩි කැමති? මට වෙන මොන දෙයද පේන්නේ? මොන දෙයද දැනෙන්නේ? මොන දෙයද ඇඟෙන්නේ? ආ ඒක තමයි හිත බඳ ගන්න ඕනේ දෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ ආනාපානේ වැටෙනවා නම් ඒ කලින් හිතලා වටවප එකක් නෙමෙයි හිතට වැටෙන දෙයක්. එලා පිම්බීම හැකිලින් වැටෙනවා නම් ඒ හිතට වැටෙන දේ අමෝර දෙයක් දැම්මොත් හිත රුස්සන්නේ. වැඩි වෙලාවේ අරමුණ අස්තු කරන්නේ. ඒ නිසා ආරම්භණය කරන්නේ ආලම්බණය කියලා කියන්නේ එල්ලෙන්න වැලක් කියන එකයි. හිතට කියන්න ඕනේ මේ ගෙට ඇවිල්ලා මේ ගේ ඇතුලේ සිද්ධ වෙන වැඩ වලින් වඩා ප්‍රියලවන වඩා ගොරෝසු වඩා හොඳට වැටහෙන දැනෙන දේ මොකද්ද කියලා මට කියපන් කියලා අර අංජනං අරිනකොට ඔය අංජනම අඹරන්න ගුරා දැනගත්තට හැමෝටම අංජනම් පේන්නේ නැහැ. කලාතුරකින් තමයි අංජනම් පේන්නේ. අංජනම පේන එකන ගුරාට කියන්න ඕනේ මොනවද පේන්නේ කියලා. මොකද අංජනම් පේන එකන කියවන්න දන්නේ නැහැ. ගුරා කියවන්න දනකොට පේන්නේ නැහැ. ඒ නිසා වංජනම් බල්ලා කියනවා මට දැන් මේකේ මෙහෙම පන්දමක් පේනවා මට මෙන්න නරියෙක් පේනවා මට රිලෙවෙක් පේනවා කියලා. ඉතින් ඒකෙන් ගුරා හරියම මෙහෙवला ඔය පන්දම අතර ගත්ත හනුම අංජන මේ මතු කරන හනුම පිටත් කරන Taman ඕන තැනට. බලන එකන ආරා ගුරා මෙහෙවනවා. ඒ වගේ අපි හිතට කියන්නේ උඹට මොනවද පේන්නේ කියපන්. අම්මා බැන්න ආයෙතරක් ඉඳිද කියලා ටිකක් ඉඳලා ආයෙත් ඇවිල්ලා බලපන්. දැන් මොනවද පේන්නේ කියපන් කිව්වොත් ඇති හැටිය පේනේ. අනේ මට ආනම්බණේ බලන්න ඕනේ මට පිම්බි මහැකිලින් බලන්න ඕනේ මට මේ ආලෝක සංඥා බලන්න ඕනේ කියලා කියන ඇති හැටියක් නෙමෙයි වෙන්නේ හිතේ තියෙන විකාරයක් වෙන්නේ. අද ඉන්න භාවනා කරන කෙනෙක් 80ට වැඩි හිතේ විකාර බල බල ඉඳලයි භාවනා කරනවා කියලා කියනවා. උගල දන්නේ ගංජ ගහපු එකට දකින් දකින් වැලියට වෙන්නේ මැණික් වගේ. ඌ එක දිහා බලාගත්ත ගමන් පැය ගාණක් ඉන්නවා දැන්. ඒ මොනවාක්ද නේද ගංජසරට. ඒ වගේ Tamanට ඕන නම් ආනපානෙ බලන්න කියලා ඒක බලාගෙන ඉඳී මේ හිතවිල්ලක් මිසක් ආනපානෙ නෙවෙයි. නෙමෙට ආලෝක සංඥාවක් ඕන එකත් ඒක පින්නයි. හැබැයි ඒක මතකෙත් හිතලුවක් විතරයි ප්‍රകൃතිය නෙවෙයි. ප්‍රകൃතිය නොවෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඒ නිසා ප්‍රകൃතිය මේ හිත මේ කය ඇතුලේ මතු කරගන්නවා කියන එක පොඩි එකෙක් කාලු කර ගන්නවා වගේ වැඩක්. පොඩි එක අතින් ඇදලා යාලු කරගන්න බෑ. ඒක උදුනෝ. අපි හිතට කියන්නේ මේ ගෙට ඵලයක්. ශරීරෙ දින ගෙට ගිහිල්ලා බලාන හිටපන් මොකද්ද මේ වඩා හිට ගන්න. ඒක තමයි අපිට ආවේනික කර්මස්ථාන. සංසාරගත කර්මස්ථාන. උපනිෂේ සහිත කර්මස්ථානේ මොන්නව හරි ගුරා කියපු නිසා හෝ Taman කැමති නිසා හෝ දැම්මනම් ඒකත් අන්නාවක් විතරයි. ඒක සොයම් සිද්ධ එකක් නෙවෙයි. මේක කරන්ඩ Tamanට ආවිනික කර්මස්ථානේ මොකද්ද කරන්න කියලා දැනගන්න කොච්චර කල් භාවනා කරන්න වෙයිද දන්නේ නැහැ. මොකද උඟ දෙනෙක් ඉන්නේ මේ ඔළුවේ තියාගත්ත විකාර අදහස් හිතව. ඒ විකාර අදහස් වලින් රහිතව හිත කිතකෙ වැද්දලා හිතට ලැබුම් පොළ දීලා එයාගෙන් අහන්න පුළුවන් නම් අපට මේ ඇතුළට ගියාට පස්සේ මොනවද දකින්නේ කියලා. ਸਰවඥාන්සේ යෝජනාවක් කරනවා. වායෝ පොට්ටබ්බ ධාතුව තමයි හුඟක් කළාට දකින්නේ කියලා. ඒකට මේ හුස්ම පෙමින එක දකින්න ඉඩ තියෙන. නමුත් ඒක බලන සුල්ලේ යන්න එපා. ගියොත් ඒක නිකන් හිතලුවක් විතරයි. කලින් තත්ත්වගත කරන ලද ආරෝපණය කරන ලද වස්තුවක් විතරයි. හිතට මොකද්ද පේන්නේ කියලා බැලුවොත් ඒකට අනිවාර්යයෙන්ම හිත රුචි කරනවා. පේන දේ එයා තෝරගන්න දේ. අපි ස්වයංවරයකට ගිහිල්ලා මෙච්චර කිල්ලෝ ඉනෝබ කැමති කිල්ලෙත් තෝරගන්න කිව්වට පස්සේ තෝරගෙන ඉවරලා බණින්න බෑනේ කාටවත්. උඹනේ තෝරගත්තේ. එහෙම නැතු අම්මයි තාත්තයි කියලා නැකත් බල්ලා කේන්දර බල්ලා ඕන්න හොයලා දුන්නොත් ඉතින් ඕන්න වැළුවා විවාහය අසාර්ථකයි. මොකද අම්මලා කේන්දර බල්ලා වැරදිලා වැරදි කුරෙක් කරලා දෙන්නේ. Taman තෝරගත්තොත් ඒ ප්‍රශ්නේ ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ස්වයංවරයකට ඉඩ දීලා තියෙනවා. හිත ඇතුළට කය ඇතුළට හිත ගන්න ගිහින් බලන මොනවද පේන්නේ කියලා. බල වැඩියෙන්ම පේන, නිටතර පේන, හොඳට පේන දේ තමයි අපි අරමුණු කරන්නේ. අරමුණු කරාට පස්සේ අරමුණේ ඉන්නා තාක්කල් අපි දන්නවා දැන් මමමයි, මෙතනමයි, දැම්මයි. ඒ නිසා ඒකේ ඉන්න තාක්කල් අපිට සාහිතිකයක් දෙන්න පුළුවන්. මේක මම දැන් මෙතන නැත්තම් එළඹ සිටි සිහිය එහෙම නැත්තම් ප්‍රමාදයට වැටෙන්නේ නැති බවට හොඳ ලකුණක් තරයි ආශාසය වෙන අපිට ආශාස ප්‍රසාසය කියලා ආශාසය එනකොටම ආශාසය දන්නවා ප්‍රසාසය එනකොට ප්‍රසාසය දන්නවා එතකොට දන්නවා හිත සරුංගල් අරිනවා නෙවෙයි හිත මේ ඇහැට පෙනෙන රූප ගැන කතා කරනවා නෙවෙයි කණ්ඩ ඇහෙන ශබ්ද ගැන කතා කරනවා නෙවෙයි නාසයේ දිවට එනව දිව නෙවෙයි අස්පනා අපිට පේන දෙයක් ඔන්න ඔතෙන්ට ගිහිල්ලා එහෙම නැත්නම් ওই විදිහට සරලව පේන අරමුණ නැත්නම් ආලම්බණය නිමිත්ත නැවත නැවතත් එන්න හදා ගන්නවයි කියන එක නිදි පොලක් පුරුදු කර ගන්නවා වගේ වැඩක්. දැන් ඔය ගත්ත ගොඩක් කලාට මේ වගේ තැනකට ඇවිල්ලා බුදිය ගත්තාම පළවෙනි දවසේ නිදි පොල හරියන්නේ නැහැ. සමහරලාට මම සුද්ද ඊයේ මට කතා කරලා කියනවා ඔන්න ඊයේ රෑ තමයි හරියට නිින්ද කිව්වා එතකන් රෑ 30 දාඩි දැම්මයි කිව්වා අද ඔන්න භාවනාව හොඳයි. නිදිකොල අර ගියාද? ඉතින් ඒක බලෙන් ගන්න බෑනේ. දවස් 3 4ක් බුදිනකොට තමයි හැමදාම ඒ හරියන්නේ නැහැ. නිදිකොල හරියන්නේ නැහැ. නිදිකොල හරිය ගියොත් තමයි නිින්ද යන්නේ. ආන්නේ වගේ අපේ භාවනාවට මේක සීහිලා පැහිලා එනවයි කියන එක ඔක්කොටම වෙයි කියලා හිතන්න එපා. අද ගියේක හෙටත් එන්න ඕනේ කියලා හිතන්න එපා. හැමදාම ඉඳගත් පට්ටලේ හොඳට බලලා හිත නිවේෂණය කරවලා, ගෙවද්දලා හිතට කියන්න ඕනේ ඔබ මනාප නැත්නම් අපි කියනවනම් ස්වයංවරයකට හිත දාලාම කාටද කැමති කියලා කියපන්. ඊට පස්සේ මේ හිත කියන එක පුළුවන්තරම් විස්තර සහිතව, පුළුවන්තරම් ස්වභාව ලක්ෂණ සහිතව, පුළුවන්තරම් ගති ලකුණු සහිතව බලන්න බලන්න බලන්න රාශීරුවෙන් ලබාගත් වර්තමාන මොහොත නැත්නම් දුවන ආශ්‍රයවල තිබ්බ අඩු පොල වැටෙන්නේ නැතුව තියාගන්න පුළුවන් බව තේරෙන්න පටන් ගන්නවා. ටික ටික ටික ටික ගත්ත අරමුණ දිගේ හිත යන්න පටන් අරගත්තොත් ඒක තනවා වඩන්න ඕනේ කිරිවදින ගොයමක් රකවලා ගන්න ගොවියෙක් වගේ. පළවෙනි වතාවට ගැප් ගත්ත මහේශිකාවක් තමන්ගේ දරු ගැබ රැක ගන්න වගේ පුළුවන් තරම් කිරිමවුරු දීලා ගැබ් පෙරහැර පාලා මේ දරු ගැබ මොනවද කියන්නේ ගබ්ස වෙන්න දෙන්නේ නැතුව රැක ගන්නවා වගේ අර හිතට පුළුවන් තරම් අනුග්‍රහ කරන්න ඕනේ මේකේ ඇතුළෙම හිටපන් මේ අරමුණ පුළුවන් තරම් ආශ්‍රය කරපන් පිට ගියාට කමන්නේ හිත නරක කරගන්න බා ආයෙසරයක් පුළුවන් වෙලාවක ආධුනික මනසකින් මේ අරමුණ යාලු කරගනි ඒ අරමුණට ඵලයන් ඒකේ අතර විස්තර බලපන් ව්‍යංජනාන ව්‍යංජන බලපන් අංග ප්‍රත්‍යංග බලපන් බල බලා මේකේ ඇසුර බල බලා මේකේ සුවදකම බල බලා මේකේ මිත්‍රත්වය වැඩි කරගන්න පුදුමාකාර විද්‍යාවක් නැහැ කලාවක් තියෙන. ඒක සඳහා දැනුම මම ඕගොල්ලන්ගේ දැනුම මම අභියෝග කරන්නේ ඕගොල්ලන්ට ඇති වෙන්න දැනුම තියෙනවා. ඒ නිසා ක්‍රමසහවිදි හොයාගන්න ඕගොල්ලන්ට පුළුවන් තරම් ඥාණය තියෙනවා. නමුත් මම මේ මතක තියාගන්න උත්සාහ කර මම කියලා දෙන්න හදන්නේ මේක කරන්න කියලා අනවශ්‍ය සංකරතා ඇති කරගන්න එපා. ඉදිරින් ගినాපු අදහස් ක්‍රියාත්මක කරන්න යන්න එපා. ඒ ඒ පරියන්කේදී ඒ ඒ විවේකය, ඒ ඒ සමතුලිත භාවය දබාගෙන ඒක හරහා වැල යන පැත්තට මැත්ත ගහගෙන යන ගමනක් මිස දැඩි මතධාරියෝ මේක හොයන්න යනවා කිව්වොත් භාවනා මුළු වැඩමුළුවම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. නමුත් මොකද්ද මට කැප කෝකද මට වැඩි වාසි ලැබෙන්නේ කියලා ඒ අදාළ අරමුණ තේරුම් ගන්න ඉදිරියට යන්න පටන් අරගත්තොත් ওই භාවනාවෙන් තොරවගොල්ල ගත කරන ජීවිතයක පවා පරිසරයට ගැළපෙන තාක්ෂණය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් ඥානයක් ඒක අත්තරදී හරහා තමයි සිද්ධ වෙන්නේ. ඒක දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මෙන්න මේ මූල ධර්මයකට ගනි, මේ සමීකරණයකට ගනි, මේක හැමතැනම හරිනේ කියලා එකක් නැහැ. ඒක තමා විශ්ීම කරගෙන යුක්තක්. නමුත් මේ උත්සාහ කරලා දෙන්න හදන්නේ උත්සාහ කරන්නේ මේ මොන ක්‍රමයකටද අපි මේ සතිය පිටවන්නේ ඒක හුරස්පරස් නැතුව යන්න ඕනේ. එනේන தත්වයට දෙදී උපරිම ප්‍රයෝජන ලබා ගැනීම ඉදිරියට යනවා මිසක් ඒකට වෙනම සමීකරණ වෙනමම න්‍යාය පත්‍ර නැහැ. අවස්ථාවේ හැටියට අවස්ථානෝචිතව ක්‍රියා කිරීමේ ශක්තිය පළවෙනි දවස් තුනේම අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඒක ඉතින් ගණන් ගන්න දෙයක්. කාටවත් එහෙම ලහ ගන්නකොට මටයි කියලා වඳින්න හම්බෙන ලහ ගන්නට එකයි කියන්න වෙන්නේ දෙකයි තුනයි හතරයි පහයි අන්තිම දිනවල තමයි ගැම්මේ. අද මම උත්සාහ කළේ ඒකට අවශ්‍ය කරන මූලික පසුබිම එහෙම නැත්නම් ගෙපල කපල සුද්ධ කරලා දෙන එකයි. ඒක නිසා මම හිතනවා මේ විදිහට ධර්ම දේශනා ඉදිරියට කරගෙන යනකොට තම තමන්ගේ අත්දැකීමත් එක්ක තමන්ටම පුළුවන් වෙයි මේ කියන කාරණා සහ තමන්ගේ අත්දැකීම් ගැටලාගෙන ගොතාගෙන ඉදිරියට යන්න ඉතින් පළවෙනි ධර්ම දේශනාව වශයෙන් මම මෙච්චර කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කොටස සීල දනාගම කුසල ඡන්දයක් පහළ කිරීම පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සීල දනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා